ආයුබෝවන් ඔබේ ප්‍රියතම නාලිකාව ශ්‍රී ටීවී නාලිකාව සමගින් ඔබ ඒකාත්මික වී සිටින මොහොතේදී ඔබේ ප්‍රියතම වැඩසටහන කලුවර එළිය වැඩසටහනේ තවත් එක් සොඳුරුතම අවස්ථාවක් වෙතට ඔබ ඒකාත්මික කිරීමටයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වෙනුවෙන් අප ශ්‍රී ටීවී මැදිරියට අදත් අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන වැඩම කර සිටිනවා අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. මා මේ මොහොතේදී নমස්කාර පූරකව වහන්සේව පිළිගන්නවා ශ්‍රී ටීවී නාලිකාව වෙනුවෙන් ඔබ සෑම දිනා වෙනුවෙන්. අපේ හාමුදුරනේ මට හිතුණා මේ අමනුෂ්‍යයන් ගැන අద్භූත බලවේග ගැන අපි දිගටම මේ කතිකාවත ගෙන එන විට අද දවසේ කතා කළ යුතු වැදගත්ම මාතෘකාවක් තමයි බුද්ධ දේශනාවත් එක්ක මේ කොහොමද ගලපාගන්නේ කියලා. තථාගත බුදු පියාණන් වහන්සේ අමනුෂ්‍යයන්ට කිසිම අවස්ථාවක හිංසා කරන්න කිව්වේ නැහැ. බෝතල් වල දාලා ගඟේ මුහුදේ පා කරලා යවන්න, එහෙම නැත්නම් කොන්ක්‍රීට් කරන්න, එහෙමත් නැත්නම් යා කොහොම শান্তি කර්ම කළා මේ අමනුෂ්‍යයන්ට දොළපි දෙන්න දෙන්න. මේ දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ අපේ හැමදෙරෝනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අමනුෂ්‍යයන්ට හැම අවස්ථාවෙදීම මෛත්‍රී කරන්න. මේ අමනුෂ්‍යයන්ට මෛත්‍රී කරලා හිංසා නොකර සිටින්න කියලා. මනු උස් මිනිසුන් වශයෙන් එයයි කළ යුත්තේ කියලා. මෙතනදී අපිට වැදගත්ම වෙන දේ තමයි අපේ හාමුදුරනේ මේ සම්බන්ධව සිව්වණක් පිරිස. ඒ කියන්නේ හැම වෙලෙම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වණක් පිරිසට කොහොමද මේ අමනුෂ්‍යයන්ගෙන් කරදර උපද්‍රව නොවි ආරක්ෂා වෙන්නේ කියලා මෙතනදී වැදගත්ම වෙන්නේ ඒ සම්බන්ධව සූත්‍රයක් තිබෙනවා. ඒ තමයි හැම කෙනෙක්ම බොහොම නම අසූපමණින් බිය වෙනවා. ඒක තමයි ආටානාටි සූත්‍රය. ඉතින් අපි හාමුදුරනේ මේ පිරිතක රාත්‍රියේ මේ විදිහට මේ ආටානාටි සූත්‍රය හැම වෙලෙම සත්‍යයනා කරන විට මේ වැඩිහිටියන් ගම්වාසීන් බොහෝ දෙනා කරන දෙයක් තමයි ජේෂ්ඨ පුරවැසියන් කියන මේ දරුවන්ට එලිපහලියටවත් යන්න එපා. ගමන් විමන් යන්න එපා. ආටානාඩ සූත්‍රය මේ විදිහට මේ වෙලාවේ යන්නේ. ඒ නිසා පුළුවන් තරම් යක්කු පෙරේතව හැමෝම මේ වෙලාවේ ගමන් කරනවා. අනුතුරු වෙන්න පුළුවන්. ඒ නිසා හැකිපමණ ආරක්ෂා වෙලා ඉන්න කියලා තිනවා. අපි හැමෝටම මෙවැනි මේ මතයක් තිබුණත් මේ ආටානාඩ සූත්‍රය කියන්නේ මොකක්ද කියන වගේ මට හිතෙනවා විශේෂම දැනගත යුතුයි හැම කෙනෙක්ම මෙහි තිබෙන හැබැයි යථාර්ථය. අපේ හැමෝටම අවසරයි මොකක් මොකද්ද මේ ආටානාටි සූත්‍රය මේක බුද්ධ දේශනාවත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔව් හැම දිනාටම තෙරුවන් සරණයි. ඇත්තෙන්ම අපිට ඊටාම වැදගත්ම වෙන දේ තමයි ආටානාටිය කියන සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කොහොමද දැන් සමහරු හිතාගෙන ඉන්නේ මේක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ අර අද පිරිත් කියන ස්වරූපෙන් කියලා. අපේ දර ඔබතුමා සඳහන් කරා වගේ පිරිතක මං හිතන්නේ බය හිතෙනම අවස්ථාව තමයි ආටානාටිය කියන වෙලාව. ඇයි පිරිත් කියන යටි ගිරියෙන්නේ කෑ ගහන්නේ අයන් යක්කෝ කියලා යටි ගිරියෙන් කෑ ගහනවා. අර ඉන්න අය ඔක්කොම නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරින්නේ මේ වෙලාවට. ජනවාරි අපේ හැමෝටම හඳුන්වනවා මේ සැර පිරිත කියලා. ඔව් බොහෝ වෙලාවට පිරිතකදී ටිකක් වෙලා යනකොට කට්ටිය නිදිනේ මුළු අල්ලගෙන අයින් අල්ලගෙන නිදි. අර සමහරලාවට නිදින ඉන්න අය ඇහැරවන්නද මන්ද යටි ගිරියෙන් කෑ ගහනවා ආටානාටිය සූත්‍රයේදී. එතකොට ඒ අතර තව රචින්න දානමක රචින්නාවට බයි නම් යක්කුදු වන්නේ එතකොට අමනුස්්‍යය මන ජාතිය කෙනෙද එතකොට එහෙම අමනුස්්‍යය පන්නන්න පුළුවන්කමක් නෑ ඊළඟට අර බෙර ගහලා රචින්න දාලා යටිගිරියෙන් කෑ සමහරු හිතනවා මේ එලිය තනියෙන් ඔය මිදුලේ අරහෙමෙ ඔය පිරිත් කියන වෙලා ඉන්න ළමයි ඔය ඉක්මට ගෙට ගන්න ඕනෑ ඔය දුවනයක් වූ ඒ අයට ගහගෙන දුවයි ඔය වගේ අර ළමයි කට්ටිය එකතු කරගෙන සමහරු උන්ඩි වෙලා ඉන්න ඔය පිරිත කියනකොට එතකොට ඇත්තෙම ගත්හම මේ පිරිත ගැන තියෙන නොදැනුවත්කම මේ ආටානාටිය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ගිජ්ජකූට පර්වතයේදී. එතකොට බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට එදා රාත්‍රී පළවෙනි යාමේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ දෙවියන් එන වෙලාව තමයි රාත්‍රී 10ත් 12ත් අතර වෙලාව. මේ රාත්‍රී පළවෙනි යාමේ උතුරු දිශාවට අධිපති දෙවියෝ තමයි වෛශ්‍රවණ දෙවියෝ. මේ වෛශ්‍රවණ දෙවියෝ තමන් යටතේ ඉන්නේ යක්ෂ සේනාව පාලනය කරන පාලක දෙවියන් තමයි වෛශ්‍රවණ වෙසමුණි කියන දෙවියෝ. මේ වෛශ්‍රවන් දෙවියෝ තමන් යටතේ ඉන්න අර යක්ෂ පිරිසත් එකතු කරගෙන ඊළඟට විරූඩ විරූපාක්ක වෛශ්‍රවන් රුද්‍රාෂ්ට කියන මේ සතරවරම් දෙවියන් යටතේ තමයි යක්ෂ නාග ගහන්දරුව කුම්බාණ්ඩ කියන මේ අමනුෂ්‍ය සේනාවන් ඉන්නේ. මේ ලෝකේ සිව් දිසාවන් පාලනය කරන පාලක දෙවියන් හතර දෙනා හැටියට සඳහන් කරනවා. මේ සතරවරම් දෙවියෝ තමන් යටතේ ඉන්න අර අමනුෂ්‍ය සේනාවන් එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න ගිජ්ජකූට පර්වතයට එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දැන් අපි කෙටියෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් ශ්‍රාවකයන්ගේ ගුක්තිය ගුත්තියා කියන රැකවරණය පිණිස පහසු විහාරාය පහසු විහරණය පිණිස ආරක්කා ඒ අයගේ ආරක්ෂාව පිණිස ආටානාටිය නම් වූ දේශනාව දේශනා කරන්නයි අපි මේ ආවේ. එහෙමයි. එතකොට කියලා බුදුරජාන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඉන්න දරුණු අමනුෂ්‍යය අතරේ බුදුරජාණන් වහන්සේ ගැන වික්ෂූන් වහන්සේලා ගැන පැහැදිච්ච අය වගේම අපැහැදිච්ච අමනුෂ්‍යයොත් ඉන්නවා. මේ අයගෙන් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ට යම් කරදරයක් හිරිහැරයක් වුණොත් ආරක්ෂා වෙන්න ක්‍රමේ තමයි මේක කියලා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මේ අමනුෂ්‍යයන්ගෙන් ආරක්ෂා වෙන ක්‍රමවේදයක් වැඩපිළිවෙලක් කියලා දුන්නා. දැන් මේක දේශනා කරේ වෛශ්‍රවණ දෙවියෝ. බුදුරජාණන් වහන්සේ දේශනාව අවසන් වෙනකම් අහගෙන හිටියා. අහගෙන ඉඳලා අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ මේක අනුමත කරා. අන්න එතකොට බුද්ධ දේශනාව බවට පත් ඒක අනුමත කරලා පහුවදා උදෑසනින්ම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම ගිජ්ජකූට පර්වතයට රැස් කරා. රැස් කළා භික්ෂූන් වහන්සේලාට කියන මහණෙනි ඊයේ රාත්‍රී සතරවරම් දෙවියන් මේ වගේ යක්ෂ නාග කුම්භාණ්ඩ ගහාන්දරුව කියන මේ අමනුෂ්‍ය සේනාවන් පිරිවරාගෙන ඇවිල්ලා මෙන්න මේ විදිහට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් ඇති වෙනවනම් මේ දරුණු යක්කුන්ගෙන් කරදරයක් ඇති වෙනවනම් ආරක්ෂා වෙන්න කියලා මෙන්න මේ වගේ උපදේශ මාලාවක් කියලා දුන්නා. <laughs> මෙන්න මේක ඒ විදිහටම නුඹලා ධාරණය කරගන්න මතක තියාගන්න කටපාඩම් කරගන්න. වනාන්තරවල ආරාමවල වන සෙනසුන්වල බණ භාවනා කරනකොට දරුණු අමනුස්සයෙක්ගේ වදුරක් කරදරයක් ඇති වුණොත් මේ ක්‍රමය අනුමත කරන්න අනුගමනය කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවේ අර දේශනාව සම්පූර්ණයෙන් බුදුමුවින් දේශනා කරා. එතකොට ඕක තමයි ওই පිරිත් පොතේ දෙපාරක් තියෙනවනේ. එකම දේශනාව දෙපාරක් තියෙනවා. පළවෙනියට තියෙන වෛශ්‍රවන් දෙවියන් ඇවිල්ලා බුදුරජාන් වහන්සේට කියපු සිදුවීම ඒ විදිහටම තියෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලා රැස් කරලා ඒ දේශනාව කලින් දවසේ රාත්‍රී කියපු කතාව ඒ විදිහටම කියලා මේක මේ විදිහටම මතක තියාගන්න ධාරණය කරගන්න කියලා දේශනා කරා. එතනදී අපි හඳුනන කිසිම තැනක මේ සංශෝධනයක් බුදුරජාන් වහන්සේ කිසිම දෙයක් නෑ අර කියපු දේ එහෙම පිළි අරගෙන ඒක බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඒ විදිහටම අනුගමනය කරන්න කියලා දේශනා කරා. මේක අයිති වෙලා තියෙන්නේ දීඝනිකාය දීඝනිකාය කියන්නේ බුදුරජාන් වහන්සේගේ දීර්ඝ දේශනා ඇතුළත් බොහොම පැරණිම අර මහරහතන් වහන්සේලා සංගායනා කරගෙන ආපු ප්‍රන්තවලට ඇතුළත් වෙලා තියෙන්නේ. එතකොට මේ ආටානාටියේ තියෙන ක්‍රමවේද දිහා බලනකොට බොහොම පැහැදිලි මේ manuss ලෝකේ අපි ජීවත් වෙනකොට අපිට පේන අපි පාලනය කරන ක්‍රමවේදයක් තියෙනවනේ. එහෙමයි. එතකොට ඒ වගේම ක්‍රමවේදයක් තුළ නොපෙනෙන දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල මේ අමනුෂ්‍යව පවා පාලනය වෙන යම් නීති රීති සමුදායක් ක්‍රමවේදයක් ලෝකේ තියෙනවා. ඊළඟට දැන් අපි ගත්තාම මේ සතරවරම් දෙවියෝ ගැන ගත්තාම මේ manuss ලෝකේට ආසන්නවම ඉන්න ওই බූමාටු වගේ దేవතාවරු. ඒ අය තමයි ගස්, උක්ෂ, පර්වත විමාන කරගත්ත සීමස්තක దేవතාවරු, බූමාටු දෙවියන් කියලා අපි කියනවා පොළව ආශ්‍රිත దేవතාවරු. හැබැයි දිව්‍ය ලෝකයක් හැටියට manuss ලෝකයට ඉහළින් තියෙන්නේ චාතු මහරාජික දිව්‍ය ලෝකය. මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 84000ක් ඉහළ අහසේ තමයි කියනවා චාතුම් මහරජික දිව්‍ය ලෝකෙ පිහිටලා තියෙන්නේ. ඒක තමයි අට කතාවේ තියෙන්නේ. ඊළඟට තියෙනවා මේ චාතුම් මහරජික දිව්‍ය ලෝකේ ඉඳන් තවත් යොදුන් 84000ක් ඉහළින් තමයි කියනවා තාවතිංස දෙව්ලෝ පිහිටලා තියෙන්නේ. තවතිසාව. තවතිසාව. එතකොට මේ චාතුම් මහරජිකයයි තාවතිංසයයි කියන දිව්‍ය ලෝක දෙකට අපි කියනවා දෙදෙව්ලෝ. ඔන්න ඔය දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියන් තමයි සක්‍ර දෙවියෝ. ඒ නිසා තමයි සක්‍ර දෙවියන්ට අපි කියන්නේ දෙදෙව්ලෝට අධිපති දෙවියන් කියලා. චාතුම් මහරජික තාවතිංස කියන මේ දිව්‍ය ලෝක දෙකටම අධිපති. එතකොට මේ දිව්‍ය ලෝක දෙකම මනුස්ස ලෝකේ ඉඳන් පටන් ගන්නකොට තියෙන ඉහළ දිව්‍ය ලෝක දෙක ආසන්නම දිව්‍ය ලෝක දෙක. එතකොට මේ සක්‍ර දෙවියන් මේ දිව්‍ය ලෝක දෙකේම පාලකයා. එහෙමයි. සක්‍ර දෙවියෝ යටතේ අර පහළ තියෙන චාතුම් මහරජික දිව්‍ය ලෝකේ ඉඳන් මේ ලෝකේ සිව් දිසාවන් පාලනය කරන දෙවිවරු හතර දෙනා තමයි විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවන් රුද්‍රාෂ්ට කියන දෙවියන් හතර දෙනා. ඒ හතර දෙනාම සක්‍ර දෙවියන් යටතේ කටයුතු කරන దేవතාවෝ. එතකොට මේ ලෝකේ සිව් දිසාවන් පාලනය කරන්නේ මේ සතරවරම් දෙවියන් හතර දෙනා කියනවා. දැන් බලන්න මේ සතරවරම් දෙවිවරු බුද්ධ ශාසනයත් එක්ක පුදුම බැඳීමක් තියෙන දේවතාවරු. අපි දන්නවා බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගත්ත දවසේ ඉඳන් මාස 10ෙම බෝසත් අම්මගේ හතර පැත්තෙන් සතරවරම් දෙවියෝ හතර දෙනා දරුවා බිහි වෙනකම් මව්කුසට ආරක්ෂාව සපයනවා. යම් කිසි මිනිස්සෙක්ගෙන් හරි අමනුස්සයෙක්ගෙන් හරි මේ මව් කුසට හානියක් නොවේවා කියලා සතරවරම් දෙවියෝ හතර දෙනා ඉන්නවා හතර පැත්තේ. දරුවා උපදිනකොට බෝසතාණන් වහන්සේ ඉස්සෙල්ලාම සක්‍ර දෙවියන් අතට අරගෙන සතරවරම් දෙවියන්ගේ අතට පිළිවෙලින් දරුවාපත් වෙනවා. එහෙම. ඊට පස්සේ තමයි මේ දරුවා ආයෙම සක්‍ර දෙවියන්ගේ අතින් බෝසත් අම්මගේ අතට දරුවව දෙන්නේ. එතකොට අපිට පේනවා මේ සතරවරම් දෙවියන් සක්‍ර දෙවියන් කියන්නේ බුද්ධ ශාසනයත් එක්ක බොහොම බැඳීමක් තියෙන ධර්මයට තුනුරුවන්ට කැමති දේවතාවරු. එතකොට මේ සතරවරම් දෙවියෝ හතර දෙනා යටතේ දැන් විරු වෛශ්‍රවන් දෙවියෝ තමයි උතුරු දිසාවේ පාලකයා. උතුරු දිසාව තුල තමයි කියන යක්ෂයෝ ඉන්නේ. මේ දරුණු යක්ෂයෝ පාලනය කරන පාලක දෙවියෝ තමයි වෛශ්‍රවන් දෙවියෝ. ඊළඟට යක්ෂ නාග කුම්බාණ්ඩ ගහන්දරුව කියන අමනුෂ්‍ය සේනා හතර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවන් ත්‍රුද්‍රාෂ්ට්‍ර කියන මේ සතරවරන් දෙවියන් යටතේ තමයි කටයුතු කරන්නේ. එතකොට මේ මේ අමනුෂ්‍ය සේනාවල් එකතු කරගෙන අර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ ගිජ්ජකූට පර්වතයට එනකොට ওই දේශනාවේ මුල පටන් ගැනීම හරිම ලස්සනයි. දැන් මේ එන අමනුෂ්‍යයෝ එන්නේ බුදුරජාණන් වහන්සේ දැන් ඇත්තෙම අමනුෂ්‍ය වෙලා උපදින්නේ මේ පින් කරපු මිනිස්සු නෙමෙයිනේ යක්කු වෙලා උපදින්නේ. එතකොට බොහෝ වෙලාවට දුස්සීල දුරාචාර ජීවිත ගත කරලා පුදුම පව්කාර ජීවිත ගත කරපු අය තමයි වැඩිපුරම අමනුෂ්‍ය අතර යන්නේ. පිනෙන් ඈත් වෙච්ච. පිනෙන් ඈත් වෙච්ච මිනිස්සු. ඒ නිසා මේ අමනුෂ්‍යයන්ගෙන් බොහෝ පිරිසක් තුනුරුවන්ට කැමතිත් නැහැ. ඇයි ඉන්නකනොත් ඉතින් පව්කම් කරපු අයනේ. තුනුරුවන්ට අකමැති. සමහරු ඉන්නවා දුගතිය ඉපදුනාට තේරෙනවා අනේ අපි කරේ වැරදි වැඩ අපි පව්කම් කරා අපිට ಗುಣධර්ම දියුණු කරගන්න බැරි වුණා වුණා කියලා පසු තැවි තැවි තුනුරුවන්ට ගරු කරනවා. හැබැයි තමන් කරගත් අකුසල් ගැන පසු තැවෙනවා. එහෙම අමනුෂ්‍ය කොටස් ඉන්නවා. එතකොට මේ වෛශ්‍රවණ දෙවියෝ අර සතරවරම් දෙවියන් එකතු කරගෙන යක්ෂ නාග කුම්භාණ්ඩ ගාන්ධර්ව කියන මේ අමනුෂ්‍ය සේනාවන් හතරම සතරවරම් දෙවියෝ එකතු කරගෙන තමයි හතර දිශාවෙන්ම ගිජ්ජකූට පර්වතයට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එන්නේ. ඒ ඇවිල්ලා මේ අමනුෂ්‍යෝ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හැසිරිච්ච ආකාරය තියෙන මුලින්ම සමහර යක්කු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා තමන්ව අඳුන්නලා දුන්නා කියන ස්වාමීනි මම තමයි අසවල් යකා කියලා තමන් ගන්න බොහොම ගැඹීර විදිහට තමන්ගේ තියෙන අර ලොකුකම බල පරාක්‍රමයත් එක්ක අඳුන්නලා දීලා පැත්තකින් ගිහිල්ලා වන්දනා කරලා ගරු කරලා පැත්තකින් වාඩි වුණා කියලා. සමහර යක්කෝ ඇවිල්ලා වැන්ද නමුත් Taman කවුද කියලා අඳුන්වලා දෙන්නේ නැතුව පැත්තකින් ගිහින් වාඩි වුණා කියලා. ඒ අතර සමහර යක්කෝ එනවා ඒ ඉන්නේ අකමැත්තෙන්මයි. අර වෛශ්‍රවන් දෙවියන්ට තියෙන බයට තමයි එන්නේ. හැබැයි කැමති නෑ. බුදුරජාණන් වහන්සේට වඳින්නේවත් කිසිම කරු කිරීමක් නැතුව ඇවිල්ලා පැත්තකින් වාඩි වුණා සමහරු තමන් අඳුන්නලා දුන්න හැබැයි වැන්දිනේ. මම අසවල් යකා මම මෙහෙම කෙනෙක් මං වාඩි වෙනවා කියලා පැත්තකින් ගිහින් වාඩි වුණා. එතකොට ඒ වගේ අර ආපු අමනුෂ්‍යෝ එක එක්කෙනා බුදුරජාන් වහන්සේ ඉදිරියේ හැසිරුනේ එක එක ස්වරූපෙන් කියන. තවත් සමහර කොටසක් අපේ හැමෝටම ඈතටම වෙලා ඔව් ඈතටම වෙලා ඉන්නවා. ඒතකොට සමහරු ඉස්සරහට එන්නේ ඈතට වෙලා ඉන්නවා. එතකොට ඔය වගේ මේ ඒ ඇවිල්ලා කට්ටිය ඉඳගත්තට පස්සේ අර සියලු දෙනා ඉදිරියෙන් වෛශ්‍රවණ දෙවියෝ ඉස්සරහට එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වෛශ්‍රවන් දෙවිය බොහෝම ගෞරවයෙන් අර සියලු දෙනා වෙනුවෙන් වන්දනා කරනවා. වන්දනා කළා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඉන්නවා වෛශ්‍රවන් දෙවිය කියන්නේ මම මම උතුරු දිශාවේ ඉන්න පාලකයා. ඒ වගේ මේ විරූඪ දෙවියන් ඉන්නවා, විරූපක්ඛ දෙවියන් ඉන්නවා, ත්‍රුද්‍රාෂ්ට්‍ර දෙවියන් ඉන්නවා. මේ අය යටතේ ඉන්න මේ මේ සිගුරංග සේනාව එකතු කරගෙන මේ ඇවිල්ලා ඉන්නේ සතරවරන් මේ දෙවියන් යටතේ ඉන්න අමනුෂ්‍ය සේනාවන්. අවිල්ලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ ආවේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ආරක්ෂාව පිණිස රැකවරණේ පිණිස පහසු විහරණේ පිණිස ධර්මයේ දියුණු කරගෙන යනකොට මේ අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් ඒ අයට ඇති නොවීම පිණිස ආටානාටිය නම් වූ ධර්මපරියායක් දේශනා කරලා කියලා දීලා යන්නයි ආවේ බුදුරජාන් වහන්සේ කී අවසර දෙනවා එහෙමනම් ඒක කියන්න කියලා. ඒ වෙලේ වෛශ්‍රවන් දෙවියෝ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙතන ඉන්න මේ දරුණු අමනුෂ්‍යය අතරේ මහානුභාව සම්පන්න යක්කු ඉන්නවා කිව තුනුරුවන් ගැන පැහැදිච්ච අයයි අපැහැදිච්ච අයයි දෙගොල්ලොම ඉන්නවා කියන මහානුභාව සම්පන්න යක්කු අත. එතකොට එතන පේනවා යක්කුණත් මේ පොඩි අය නෙමෙයි මහානුභාව සම්පන්න. බොහොම බලවත් බල සම්පන්න යක්කු ඉන්න. අපේ හැමෝටම මේ විදිහට බල සම්පන්න භාවයට පත් වෙන්නත් පෙර කරන කුසල් බලපානවා නේද? පෙර කරපු කුසලයත් එහෙමයි ඒ වගේම අකුසලයක් බලපානවා. දැන් මාර්යා ගත්තා මාර්යා ගොඩක් බලවත් වෙලා තියෙන්නේ මේ පිනක් නිසා නෙමෙයි. අකුසල් එක්ක. අකුසල් එක්ක ඒ තැනකට වැටුණාට පස්සේ බලයත් එක්කම කරගන්නේ අකුසල්. දැන් අපි ගමු පාතාල නායකයෙක්. ඒ පාතාලේ නායකයා කියන්නේ මේ මහා පිනකට පහළ වෙන නායකත්වයක් නෙමෙයි. කරගන්නෙම පවුනේ. කරන්නෙම මිනිමරුන් අපරාධ පුළුවන් තරම් පවුකම් කරලා කරලා තවත් අපායට යන්නමනේ ක්‍රමේ හදන්නේ. අන්න ඒ වගේ තමයි. එතකොට ඒ තියෙන බල පරාක්‍රමයේ තුල අකුසලයට තමයි වැඩිපුර නැඹුරු වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මේ මහානුභාව සම්පන්න යක්කු අතර පැහැදිච්ච අය වගේ තුන් තුනුරුවන් ගැන අපහැදිච්ච යක්කුත් ඉන්නවා කියන බොහෝ වශයෙන්. ඒ වගේම මෙතන ඉන්නවා කියන මධ්‍යමානුභාව සම්පන්න යක්කු ඒ අය අතරත් පැහැදිච්ච අය වගේම අපහැදිච්ච අයත් ඉන්නවා කියන තුනුරුවන්ට. ඊළඟට නීච යක්කු ඉන්නවා කියන. එතකොට අපිට පේනවා යක්කු අතර ඉන්නවා නිකන් නීච කොටස්. අමනුස්සයෙක් වුණත් කිසිම ඔහේ හැකියාවක් නැති සාමාන්‍ය ඔහේ අසරණ වෙච්ච අහිංසක යක්කු ඉන්නවා. එතකොට මේ නීච යක්කු අතරත් පැහැදිච්චය අපැහැදිච්චය දෙගොල්ලොම ඉන්න. මේ කණ්ඩායන් දෙක ගැන කියලකෙන ස්වාමීනී භාකිතුන් වහන්ස හැබැයි මේ යක්කුන්ගෙන් සමස්තයක් වසයෙන් ගත්තාම වැඩි පිරිසක් තුනුරුවන්ට අකමැති කිය. බුදුරජාණන් වහන්සේට ධර්මයට මේ භික්‍ෂූන්ට අකමැති. ඒකට හේතුව විස්තර කරනවා ස්වාමීනී ඒකට හේතුව තමයි කියනවා බුදුරජාණන් වහන්සේ පාණාතිපාතා වේරමණී ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා දහම් දෙසුවට යක්කු කැමති ප්‍රාණඝාත කරන්න කියනවා. බුදුරජාණන් වහන්සේ හොරකම් කරන්න එපා කියලා බණ කියනකොට යක්කු කැමති හොරකම් කරන්න කියනවා. කාමේ සුමිච්ඡාචාරා කාමේ වර්ධව හැසිරෙන්න එපා කියලා බණ කිව්වට යක්කු කැමති කාමේ වර්ධව හැසිරෙන්න කියනවා. ඊළඟට බොරු කියන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ බණ කිව්වට මේ යක්කු කියන්නේම බොරුමයි කියනවා. ඊළඟට මත්පැන් මඩ්ඩවි භාවිතා කරන්න එපා මේවෙන් වලකින්න කීවට මේ යක්කු මත්පැන් වලට රහමෙර වලට මේවට ආසයි කියනවා. ඒවට කැමති. ඒ නිසා ඒවෙන් වලකින්න කියලා බණ කියන නිසායි කියන බුදුහාමුදුරන්ට අකමැති. දැන් බලන්න ඕක මනුස්ස ලෝකෙත් තියෙනවනේ. මේ මනුස්ස ලෝකෙත් දැන් බලන්න ඔය බේබද්දෝ. ඊළඟට හොරු වංචනිකයෝ. කැමති කාටද? තවත් හොරෙකුට. යාළුවෝ ඉන්නේ අයනේ. තවත් බේබද්දෝ ටිකක්. අර සීල් රකින්න ගුණ යහපත් මනුස්සයට කැමති නැහැ. එයාට බනිනවා සමහරට මේ උපාසකයා කී කී නිඳා කරනවා බනිනවා නිඳා කරනවා නමුත් ඒ අයගේ යාළු මිත්‍රයෝ තමයි අර දුස්සීලකම් කරන අය කසිපු පෙරන මිනිහා ඒ අය තමයි හොඳම ගජ යාළුවා. එතකොට ඒ වගේ අර දුස්සීල අය සිල්වතුන්ට කැමති නෑ. අන්න ඒ වගේ අර දුස්සීල අමනුෂ්‍යෝ සීලය ගැන බන කියන නිසා කියන බුදුරජාණන් වහන්සේට අකමැති. එතකොට මේ අමනුෂ්‍යෝ ඒ අකමැතිකම නිසාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට කරදර හිරිහැර කරන්න පෙළඹෙන්න පුළුවන් කිය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක එතන උපාසක උපාසිකා ගිහි අයත් අයිති වෙනවා. සිව්වණක් පිරිස. සිව්වණක් පිරිසම. එතකොට ගිහි ජීවිතය ගත කරන ඔබටත් මේක අදාළයි. එතකොට මේ පිරිසට කරදර හිරිහැර කරන්න අර අමනුෂ්‍ය පෙළමෙනවා. ඒ කොහොමද කරදර කරන්නේ? ඒක දේශනාවේ බොහොම ලස්සනට තියෙනවා ගච්ඡන්තෝවා අනුගච්ඡෙය්‍ය. තමන් යනකොට අර අමනුෂ්‍ය තමා අනුවම එනවා කියන අවස්ථාවක් ලැබෙනකම් කරදරයක් කරන්න බලාගෙන. පස්සෙන් එනවා. ටිතෝවා අනු ටිතය තමන් නතර වෙනකොට අමනුෂ්‍ය තමා අනුව නතර වෙනවා කියනවා. නිසින්නවා අනු නිසීදේ තමන් ඉඳ ගන්නකොට අමනුෂ්‍ය තමා ඇසුරු කරගෙන මේ වාඩි වෙනවා කියනවා. ඒක සමහරට තමන්ට හැට පේන්නේ නමුත් තමා අනුවම ඉන්නවා. ඊළඟට සයානුවා සායානේ තමා නිදා ගන්නකොට අමනුෂ්‍යයත් ඒ අසලම තමයි කියනවා ඉන්නේ. එතකොට මේ වගේ තමා අනුව යමින් තමා කරන කරන ඉරියව්වලදී හැම වෙලාවෙම තමන්ගේ පස්සෙන්ම ඉඳගෙන තමන්ට අනතුරක් කරන්න උත්සාහ කරමින් මේ අමනුෂ්‍යය තමන් පස්සේ එනවා කියන්නේ. අන්නේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට අමනුස්සේ කරදර බාධා හිරිහැරයක් කරොත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට සිහිපත් කරලා අපිට කියන්න කියන මේ කාරණේ. මොකද අමනුෂ්‍ය පාලනය කරන්නේ අර පාලක దేవතාවරු. එතකොට මේ නායක దేవතාවරුන්ට කියන්න කියනවා මෙන්න මේ විදිහට මේ අමනුෂ්‍යෙක් මගේ පස්සෙන් එනවා. අමනුෂ්‍යෙක් මට කරදර කරනවා. මං යනකොට මගේ පස්සෙන් එනවා. මම මේ විදිහේ ධර්මානුකූල ජීවිතයක් ගත කරන කෙනෙක්. මේ අමනුෂ්‍යයා මට කරදර කරනවා. මාව ආරක්ෂා කරලා දෙන්න කියලා සතරවරම් දෙවියන්ගෙන් ඉල්ලන්න අන්න පළවෙනිම දේ. අමනුෂ්‍යෙක් Tamanට කරදර කරනවා නම් අපි පළවෙනියට ඉල්ලන්න ඕනේ මේ ඉන්න දේවාලේ කපු මහත්තයෙක්ගෙන් නෙමෙයි. සතරවරම් දෙවියන්ගේ. මොකද සතරවරම් දෙවියෝ තමයි අමනුෂ්‍ය පාලනය කරන පාලක දේවතාව. එතකොට ඒ අය යටතේ තමයි මේ දරුණු අමනුෂ්‍ය ඔක්කොම කටයුතු කරන්නේ. ඒ නිසා සතරවරම් දෙවියන් සිහිපත් කළා ඒ දෙවියන්ගෙන් ඉල්ලන්න. හැබැයි ඒක ලස්සනට තියෙනවා දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනකොට මුලින් සත්බුදුවරුන්ට වන්දනා කරන්න කියලා. බලන්න එතකොට සතරවරම් දෙවියෝ පවා දැන් අපි දෙවියන්ගෙන් යමක් ඉල්ලුවට ඒ දෙවියෝ පවා බලනවා මේ ඉල්ලන කෙනා ධර්මයට කැමති කෙනෙක්ද? ඒ දෙවියන් දැන් අපි හිතමු අපිට අමනුස්සේ කරදර කරන. අපි දෙවියන්ගෙන් කොච්චර උදව් ඉල්ලුවත් අපි දුස්සීල නම් අපිට ධර්මයක් නැත්නම් අපි තුනුරුවන්ට ගරු කරන්නේ නැත්නම් දෙවියන් අපි දිහා බලන්නේ නැහැ. දෙවියන් අපිට උදව් කරන්නේ එතකොට අපි අපිට දෙවියන් උදව් කරලා අමනුස්ස කරදරයකින් හරි අපිට බේරෙන්න අපිට උදව් කරන්නේ අපි සීලවන්ත නම් ගුණවන්ත නම් අපි තුනුරුවන් ගැන පැහැදිලා ඉන්නවනම් ධර්මයේ ගැන පැහැදිලා ඉන්නවනම් ඒ නිසා ලස්සන ගාතාවක් තියෙනවා විපත් විපස්සිස්ස නමත්තු චක්කුමන්තස්ස සිරීමතෝ මේ වගේ අර සත්බුදුවරුන්ට වන්දනා කරන ගාතාවක් තියෙනවා ආටානාටි මේ කල්ප 100ක් ඇතුළත ලෝකේ පහළ වෙච්ච විපස්සි සිකී වෙස්සබු කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන සත්බුදුවරු මේ බුදුවරු හත් නමටම ලස්සන ගාථා වලින් වඳින්න කියනවා. ඒ සත්බුදුවරුන්ට වන්දනා කරලා ඒ පින සතරවරම් දෙවියන්ටත් අනුමෝදන් කරලා බුදුන් ඇඳලා ඒ දෙවියන්ට කියන්න ඕනේ වෛශ්‍රවන් දෙවියන් නැතුව සතරවරම් දෙවියන්ට මේ අමනුස්සෙක් මට කරදර කරනවා. මගේ අනුව මේ අමනුස්සෙක් ගමන් කරනවා. මම මේ ධර්මයේ හැසිරෙන මේ වගේ සීලවත් ගුණවන්ත කෙනෙක් මට ධර්මයේ දියුණු කරගන්න මට නිදහසේ ගුණධර්ම වඩාගෙන ජීවත් වෙන්න ඉඩ දෙන්නේ මේ අමනුස්සයා මාව මට කරදර කරනවා වද දෙනවා මාව ආරක්ෂා කරලා දෙන්න කියලා සතරවරම් දෙවියන්ගෙන් ඉල්ලන්නේ. අන්න එතකොට සතරවරම් දෙවිය උදව් කරන ක්‍රමවේදයක් කියනවා. එතකොට දෙවියෝ මොකද කරන්නේ? අර දරුණු අමනුෂ්‍යයට අන කරනවා කියන මුලින්ම කරන්නේ ඒක. දැන් <clears throat> අපි ගත්තාම ඉස්සල්ලාම කරන්නේ අන කරනවා මේ කෙනාට කරදර කරන්න එපා කියලා අන කරනවා. හැබැයි ඒ කරන අන කිරීම පිළිගන්නේ නැතුව කරදර කරොත් දෙවියන් මොකද කරන්නේ? අර අමනුෂ්‍යයන්ගේ තියෙන වරප්‍රසාද කපා හරිනවා කියන. බොහොම ලස්සනට තියෙනවා ඔය ආටනාටිය කියලා කියන්නේ යක්කු විනෝද වෙන රාජධානියක නමක්. ඒ වගේම තියෙනවා පරකුසිනාටා කියලා රාජධානියක් ගැන. ඊළඟට ආලක මන්දා කියලා යක්කු විනෝද වෙන උද්‍යානයක් ගැන තියෙනවා. ඇත්තටම දැන් මේවා අපිට ඇහැට පේන දේවල් නෙමෙයි. ඒක තියෙනවා උතුරු දිශාව තුල පිහිටලා තියෙනවා කියන ඒ කියන්නේ මේ විශ්වයේ උතුරු දිශාව ඇසුරු කරගෙන පිහිටලා තියෙන මේ යක්කු යක්ෂණිය විනෝද වෙන විනෝද උයන් ගැන තියෙනවා. දැන් මනුස්ස ලෝකේ මිනිස්සු ඒ පාක් හදාගෙන විනෝද වෙන්න යනවා වගේම ඒ අමනුෂ්‍යයන්ට මැවෙනවා ඒ වගේ විනෝද උයන්. එතකොට මේවට හැබැයි ඇතුළු වෙන්න පුළුවන් වෛශ්‍රවණ දෙවියන්ගේ අනසක පරිදි දෙවියන් යටතේ කීකරු අමනුෂයන්ට විතරයි කියනවා ඒවට ඇතුල් වෙන්න ඉඩ දෙන්නේ. එහෙමයි. එතකොට ඒවට හිතුවක්කාර විදිහට අමනුෂයන්ට ගිහිලා ඒව විනෝද වෙන්න බෑ. දෙවියන්ගේ අවසරයක් තියෙන්න ඕනේ. එතකොට වෛශ්‍රවණ දෙවියෝ කියනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කරදර හිරිහැර කරන දරුණු අමනුෂයන්ට අර රාජධානි වලට ඇතුල් වෙලා විනෝද වෙන්න තියෙන වරප්‍රසාද කපා හරිනවා කියනවා. ඒ අයගේ තියෙන අර වරප්‍රසාද කපා හරිනවා. ඊළඟට යක්කු යක්ෂණියෝ විනෝද වෙනවා නම් ඒ අය හැබැයි විවාහ වෙනවා නම් විවාහ වෙනකොටත් වෛශ්‍රවන් දෙවියන්ගේ අවසරයක් ගන්න ඕන කියලා. එතකොට වෛශ්‍රවන් දෙවියෝ ඒකට ඉඩ දෙන්නේ නැහැ කියනවා. එතකොට ඒ වගේ අර දරුණු අමනුස්සයෙක් හිතුවක්කාර විදිහට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට කරදර කරොත් ඒ අමනුස්සයට අමනුස්ස ලෝකයේ තියෙන යම් කිසි වරප්‍රසාදයක් තියෙනවා නම් වෛශ්‍රවණ දෙවියන්ගෙන් ලැබිච්ච ඒ වරප්‍රසාද ඔක්කොම කපා හරිනවා. ඒ කියන්නේ අපේ හාමුදුරනේ මේ විශේෂයෙන්ම යක්කු අතරත් යම් කිසි පරිපාලන ව්‍යුහයක් පරිපාලන ව්‍යුහයක් තියෙනවා. ඊළඟට මේක මහා පුදුම හරි ලස්සනයි. ඇත්තටම මේව අපිට පේන්නේ නැති නිසා. ඒකේ වෛශ්‍රවන් දෙවියෝ කියනවා මේ යක්කු අතර තියෙන ක්‍රමවේද කියනවා. යක්කෝවා, යක්කිනීවා, යක්ක පෝතකෝවා, යක්ක පෝතිකායවා, යක්ක මහාමාත්තුෝයා, යක්ක පාරිසජ්ජෝවා, යක්ක පවාරෝවා කියන. කණ්ඩායම් හතක් ගැන කියනවා. යක්කෝවා, යක්ෂේ, යක්කිනීවා කියන්නේ යක්ෂණියක්. යක්ක පෝතකෝ කියන්නේ යක්ෂ පැටේ. ඊළඟට යක්ෂ පැටවියා. ඊළඟට යක්ෂ මහා මාත්තුවා යක්කු අතරත් ඉන්නවා කියන යක්කු පාලනය කරන පොඩි පොඩි අර අමාත්‍යවරු වගේ අය. එතකොට මේ එහෙම යක්ෂ අමාත්‍යවරු ඉන්නවා කියන. ඊළඟට යක්ෂ පවාරුවා කියන යක්ෂ පිරිසේ කවුරු හරි. ඊළඟට යක්ක පාරිසජ්ජවා කියන යක්ෂ අර මෙහෙකාරේ. එහෙමයි. එතකොට යක්කු අතරත් ඉන්න ආවතේවකම් කරන වැඩකාරය වගේ අය ඉන්නවා. ඒ කියන්නේ නීච යක්කු තමයි ඒවට තියාගෙන ඉන්නේ. යක්කුයෝන්ගේ ඒ තියෙන වැඩ කටයුතු කරගන්න ඉන්න නීච යක්කු. ඊළඟට ඒ අයගේ ඉන්න බොහොම බල සම්පන්න අමාත්‍යවරු වගේ යක්කු පාලනය කරන ප්‍රධානියෝ ඉන්නවා කියලා. ඊළඟට යක්ෂ පැටවු පැටවියෝ අර සාමාන්‍ය මේ මනුස්ස ලෝකේ තියෙන ව්‍යුහයේ වගේම තමයි. එතකොට මේ පිරිසෙන් කවුරු හරි කියලා මේ ඉන්න යක්ෂ කණ්ඩායම් අතරින් කවුරු හරි අමනුස්සෙක් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට කරදරයක් බාධාවක් හිරිහැරයක් කරොත් වෛශ්‍රවන් දෙවියන්ට කියන්න කියනවා. සතරවරම් දෙවියන් මුලින්ම සීපත් කරලා මේ කාරණේ දැනුම් දෙන්න කියනවා. එතකොට ඒ අය ඉදිරිපත් වෙලා මේ විදිහට ආරක්ෂාව සලසනවා. එතකොට ඕක තමයි මුලින් තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා එහෙම නොවෙනකොට කරන ක්‍රමවේදයක් ඊළඟට විස්තර වෙනවා. ඔව්. දැන් ඔබට පසක් වෙනවා ඇති මේ යක්ෂ ගෝත්‍රවල එහෙම නැත්නම් අපිට නොපෙනෙන මේ බලවේග තුලත් සංගවිලා තියෙන අපූර්ව තොරතුරු මේක බුද්ධ දේශනාවේ වඩා හොඳින් විග්‍රහ වෙනවා. ඉතින් එහෙමනම් මේ අපූර්ව කතිකාවතත් සමග සම්බන්ධ වෙන්නට කෙටි විරාමයකට යාමට අපි සූදානම් වෙන විරාමයෙන් අනතුරුව නැවතත් අපි සූදානම් ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ කලුරෙලි වැඩසටහන තුලින් ඔබත් සමග ඒකාත්මික වීමට විරාමයෙන් අනතුරුව නැවතත් ශ්‍රී ටීවී නාලිකාව ඔස්සේ ඔබට තිළින කරන කරුවලෙලි වැඩසටහනේ මේ අපූර්ව කතිකාවත අද දවසේ අපි කතා කරන්නේ ආටානාටි සූත්‍රය පිළිබඳව. ඉතින් එහෙමනම් දැන් ඔබට පසක් වෙනවා ඇති මේ මොහොත වන විට මේ ආටානාටි සූත්‍රය කියන්නේ කුමක්ද යන වග මේ පිළිබඳ පුහුබිය යම් යම් ආකාරයේ මිත්‍යා මත තිබෙනවා නම් ඒ සියල්ල දුරු කර ගැනීමට අද දවසේ ඔබට වහදාත්ම පිටුවහලක් වෙනවා නොඅනුමානයි. අපේ හැමදෙරුනේ දැන් මේ වෛශ්‍යවණ නැත්නම් මේ වෙසමුණි කිව්ව ගම මේ වෙසමුණි වරමෙන් යම් යම් දේවල් සිදු කරන බව අපි දන්නවා. ඒ වගේම තමයි වෙසමුණි නැත්නම් මේ වෛශ්‍යවණ දෙවියන් චිත්‍රය තුල තියෙන්නේ බොහොම අනිත් දෙවිවරුන්ට වඩා වෙනස් ආකාරයක බොහොම කළු රූපයක් අඳුරු රූපයක් තමයි තියෙන්නේ. තරමක ආකාරයක පුංචි භයංකාර ගතියකුත් තියෙනවා. සමහරට මේක චිත්‍ර රූපයත් වලින් විග්‍රහ කරන්නේ අර යක්කු යක්ෂණියන් පාලනය කිරීම වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ වෙසමුණි නැත්නම් වෛශ්‍යවණ දෙවියන් මේ තරම්ම දරුණුද? ඕ ඇත්තෙම වෛශ්‍රවන් දෙවියන් අර යක්කු පාලනය කරන පාලක දෙවියන් නිසා මංහිතන් ඔයි නිර්මාණ ශිල්පි ඔය කවුරුත් වයිශ්‍රම දෙවිය දැකලා ඇඳපු ඒවා නෙමෙයි. එහෙමයි. ඔවුන් අර ඒ දෙවියන්ගේ හැඩරුව බොහොම ටිකක් රෞද්‍ර බොහොම සැරපරුස ස්වරූපයකින් තමයි අඹලා තියෙන්නේ. හැබැයි වයිශ්‍රම දෙවියෝ කියන්නේ තුනුරුවන්ට ගරු කරන තුනුරුවන්ට වන්දනා කරන තෙරුවන් සරණ ගිය කෙනෙක්. එතකොට ඔය සමහර ඒ කට්ට කතාවක මට මුණ ගැහිලා තියෙන වයිශ්‍රම දෙවියෝ සෝවාන් වෙච්ච කෙනෙක් කියලා ඒකේ සඳහන් වෙලා තියෙනවා. එතකොට අපිට පේනවා දැන් මේ ඒ වෛශ්‍රවණ කියන්නේ තනතුරක් ඊළඟට අපි ඒකත් තේරුම් ගන්න ඕනේ. වෛශ්‍රවණ කියන්නේ තනතුරක්. ඒ ඔය ඉන්න වෛශ්‍රවන් දෙවියෝ එතනින් චුත වුණාට පස්සේ තව කෙනෙක් එතනටපත් වෙනවා. ඒ කියන්නේ උතුරු දිශාවේ පාලකයා. ඒක තමයි තනතුරු වෛශ්‍රවණ කියන්නේ. සක්‍රදේවේන්ද්‍රයාගේ තනතුරු. සක්‍රදේවේන්ද්‍රයා වගේ තමයි දැන් සක්‍ර දෙවියනුත් ඒ සක්‍ර පදවියෙන් චුත වෙලා කොහේ හරි කෝ ධර්මාවබෝධි ලැබලා පිරිනිවන් පෑවා කියලායිද? තව එක්කෝ චුත වෙලා කොහෙට හරි ගියා කියලා ඊළඟට තව කෙනෙක් සක්‍ර පදවියටපත් වෙනවා. දැන් මනුස්ස ලෝකේ ඉන්නේ දැන් අපි ගමු රාජ්‍ය නායකයා, ජනාධිපති. ජනාධිපති කියලා කොහොම කිව්වත් ඒ කෙනා ඒක තනතුරක්. ඒ කාලේ ඉවර වුණාට පස්සේ තව කෙනෙක් එතනටපත් වෙනවා. යාට කියන්නේ ජනාධිපතිම තමයි. එතකොට අන්න ඒ වගේ වෛශ්‍රවණ කියන්නේ උතුරු දිශාව පාලනය කරන පාලක දෙවියන්ට කියන නම. එතකොට ඔය උතුරු දිශාව පාලනය කරන පාලක දෙවියන් දැන් ඔය අපි ඔය කතා කරේ දැන් මේ තාක් අර බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අමනුස්සයෙක්ගෙන් කරදරයක් ආවොත් අනුගමනය කළ යුතු හොඳින් කියන මඟ තමයි ඔය. ඒකේ ක්‍රම දෙකක් තියෙනවා. අපිත් කියන්නේ හොඳින් නැත්නම් නරකින් කියලා. අන්න ඒ වගේ ක්‍රම දෙකක් තියෙනවා. ඔය තමයි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අමනුස්සයෝ කරදර කරනවා නම් මුලින්ම සත්බුදුවරු වන්දනා කළ වෛශ්‍රවන් දෙවියන්ට කියන්න කියනවා. එතකොට මේ දෙවිවරු මේ වගේ අර අමනුෂ්‍යයන්ගේ වරප්‍රසාද කපලා ඒ අයට අණ කරලා ඒ වගේ අවවාද කරලා ඒ විදිහට ආරක්ෂා කරන්න බලනවා. ඒක එක ක්‍රමයක්. හැබැයි එහෙම කිව්වට මේ වෛශ්‍රවන් දෙවියෝම බුදුරජාන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සමහර හිතුවක්කාර අමනුෂ්‍යයෝ ඉන්නවා කියනවා. අපේ අනසක පිළිපදින් නැති දරුණු අමනුස්්‍යය ඉන්නවා කියන. එතකොට දෙවියන් වනත් දෙවියන් කියන දේ අහන් නැති දරුණු අමනුස්්‍යය ඉන්නවා. ඒක හරියට මේ වගේ කියල බලන්න වයිශ්‍රවන් දෙවියෝ කොයි තර නුවනක් කාර්ද කියලා උපමාවක් කියන ස්වාමීනී භාග්‍යතුන් වහන්ස දැන්වයි රජගහනුවර ගිජ්ජකුට පරතේදින ඔයි කතාව කියන්න වයිශ්‍රවන් දෙවිය කියෙන ස්වාමීනී මේ රජගහනුවර පාලනය කරන සේනිය බිම්බිසා රජ්ජුරුව. මොනතරම් මිනිස්සුන්ගේ යහපත පිණිස නීතිරීති දාලා තිබ්බත් රාජ නීති කඩන දරුණු හොරු මිනි මිනීමරුව මේ නගරේ ඉන්නවා කියන. ඒ අය අර රජ්ජුරුවන්ගේ හතුරු හැටියට තමයි කියන රජ්ජුරුව සලකන්නේ. අයි රටේ තියෙන අර මිනිස්සුන්ගේ නීති රීති කඩලා සම්පූර්ණ රටේ තියෙන අර මිනිස්සුන්ගේ යහපතට තියෙන ක්‍රමවේද විනාශ කරන මිනිස්සුනේ. එහෙමයි. එතකොට අන්න ඒ වගේ තමයි කියනවා රජ්ජුරුවන්ගෙන් නීති අහන්න නැති මිනිස්සු මේ නගරේ ඉන්නවා වගේ වෛශ්‍රවණ දෙවියන් හැටියට මම යක්කු පාලනය කරන පාලක දෙවියන් වුණත් මගේ කීම අහන්නේ නැතුව හිතුවකාර දරුණු අමනුෂ්‍යයෝ ඉන්නවා කියනවා මම කොච්චර අන කරත් ගිහිල්ලා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ට හිරිහැර පීඩා කරන්න පෙළඹෙන දරුණු අමනුෂ්‍යයෝත් ඉන්නවා කියනවා. අන්න එවැනි අයට අර හොඳින් නැත්නම් නරකින් වගේ ඒ අය පාලනය කරන්නත් ක්‍රමයක් තියෙනවා කියනවා. හැබැයි එතකොට දෙවියන් ඉදිරිපත් වෙන්නේ අරයට දඬුවම් කරන්න. එහෙමයි. දෙවියෝ කවදාවත් කෙනෙකුට දඬුවම් කරලා වද දීලා අමනුස්සයෙකුටවත් එහෙම වද දෙන්නේ නැහැ දෙවි. ඒක දෙවියන්ගේ ක්‍රමයක්. එතකොට අපිට ඊටාම පැහැදිලි මේ දේශනාවෙන් එතකොට මේ යක්කු පාලනය කරන පාලක යක්ෂ සෙම්පතිවරු කොටසක් ඉන්නවා කියන වෛශ්‍රවන් දෙවියන් යටතේ. අන්නේ ඒ අයට අඬ ගහලා ඒ වැඩේ පවරන්න කියනවා. ඒ අයගේ නම් කියනවා ඒක කියන්න ඕනේ මේ විදිහටයි කියලා බුදුරජාණන් වහන්සේට වෛශ්‍රවණ දෙවියෝ කියනවා. හඬ නගා කියන්න කියන දැන් අමනුස්සයෙක් කරදර කරනවා නම් Tamanට අමනුස්සයෙක් Tamanට වැහෙනවා නම් Taman හඬ නගා කියන්නේ මං හිතන්නේ ඔබ ආටානාටිය සූත්‍රය ගැන ඔබ මේක හොඳට අහගෙන ඉන්නවා නම් ඔබ පිරිත් පොත බලලා හරි මෙන්න මේ කොටස පාඩම් කරගන්න ඔබට අමනුස්සයෙක්ගේ කරදරයක් තියෙනවා නම් මේ ටික තමයි අපි කියන්න ඕනේ. <clears throat> එතකොට මේකේ තියෙනවා අයන් යක්කෝ ගන්හාති. මේ යක්ෂයා මට කරදර කරනවා. අයන් යක්කෝ ආවිසති. මේ යක්ෂයෙක් මට ආවේශ වෙනවා. අයන් යක්කෝ හේටේති. මේ යක්ෂයෙක් මට පීඩා කරනවා. අයන් යක්කෝ විහෙටේති. මේ යක්ෂයා මට බලවත්ව පීඩා කරනවා. අයං යක්කෝ හිංසති මේ යක්ෂයෙක් මට හිංසා කරනවා. අයං යක්කෝ විහිංසති මේ යක්ෂයා මට බලවත්ව හිංසා කරනවා. අයං යක්කෝ නමුංචති මේ යක්ෂයා මාව අතහැරලා යන්නේ නැතුව මට වද දෙනවා කියලා ඔන්න ඔය ටික කියමින් හඬ කියන්න කියනවා. කාටද අපි කියන්නේ? අර යක්ෂ සෙම්පතිවරුන්ගේ නන් ටිකක් තියෙනවා. එහෙමයි. ඉන්ද්‍රෝ සෝමෝ වරුණෝ භාරද්වාජෝ චන්දනෝ කාමසෙට්ටෝ නින්නිගන්ටු නිගන්ටුච ප්‍රජාපති චිත්තසේන ආලවක මේ විදිහට නම් ගණනාවක් තියෙනවා. එහෙමයි. ඒ අය තමයි අර යක්කුන්ට දඬුවම් කරන සෙම්පති දේවතාවරු. එහෙමයි. ඒ අය යක්ෂ සේනාධිපතිවරු. එහෙමයි. හැබැයි ඒ අය අතර බොහොම අර දරුණු මට්ටමේ යක්ෂ සෙන්පතිවරු මේ අය. ඒ අය තමයි යක්කුන්ට දඬුවම් කරන්නේ. වෛශ්‍රවණ දෙවියන් අවසර දීපු ගමන් මෙන්න මේ කෙනාට ගිහින් දඬුවම් කරන්න කියලා අවසර දීපුවාම අර කට්ටිය තමයි ඒ අවසරෙන් ගිහලා දඬුවම් කරන්නේ. නිල බලය ලබා දෙනවා. නිල බලය දෙනවා. දැන් අපි ගත්තාම රටක දැන් හිතන්න යුද්ධයක් කරනකොට රාජ්‍ය නායකයා ඉන්නවා. හැබැයි ඒ කෙනා දෙන නියෝගයට අනුව රටේ ත්‍රිවිධ හමුදාව ක්‍රියාත්මක වෙනවනේ. Mm. අන්න ඒ වගේ තමයි අර දඬුවම් කරන අය තමයි යක්ෂ සෙන්පතිවරු. එහෙමයි. එතකොට ඒ අයට වෛශ්‍රවණ දෙවියෝගේ අවසරය දෙනවා කියනවා. තමනුත් තමන්ගේ තියෙන මේ අර විදිහට දුක් ගැනවිල්ල කියන්න කියනවා ඒ අයට හඬ නගා කියන්නේ. Mm. එතකොට ඒ අය මොකද කරන්න ගිහිල්ලා දැන් දෙවියන්ගෙත් අවසරේ තියෙනවා තමනුත් හඬනගා කියනවා කියනකොට ගිහිල්ලා අර දරුණු අමනුෂ්‍යයව අල්ල ගන්නවා කියනවා අර අමනුෂ්‍යය ටික. අර ගිහිල්ලා අමනුෂ්‍යය කියන්නේ ඒ යක්ෂ සෙන්පතිවරු. ඒ අය ගිහිල්ලා අර අමනුෂ්‍යයව අල්ලගෙන ඒ අමනුෂ්‍යයට උල් වලින් අනිනවා කියන රත් වෙච්ච පාත්‍ර ගිනියම් වෙච්ච වගේ නල ඔළුවේ හලනවා. ඒව තමයි යක්කුන්ට දෙන්න දඬුවම්. එහෙමයි. අර දරුණු අමනුෂ්‍යව අල්ලගෙන ගිනියම් වෙච්ච පාත්‍ර පාත්‍ර කියන්නේ අර තැටි වගේ ඉතින් අපි මේ දාන වන්දන පාත්‍ර නෙමෙයි. ඒවා ඒ පාත්‍ර කියලා තමයි ඒවට කියන්නේ ගිනියම් වෙච්ච අර හිසේ නමන්න පුළුවන් යකඩ තැටි රත් කරලා ඒක මිනිස්සුන්ට පේන දෙයක් නෙමෙයි අර දරුණු අමනුෂ්‍යගේ ඔළුවේ නමනවා කියන්නේ. ඒ කියන්නේ අපි හැමෝටම ඒ ඒ වැරදි වලට ඒ ඒ දඬුවම් ඒ දඬුවම් දෙන්න දැන් මනුස්ස ලෝකේ තියෙන ඔය එල්ලුම් ගහට නියම කරනවා කසපාරවල් දෙනවා ඔය උලින් දෝනවා ඒ කාලේ තිබ්බේ උල තියන්නේ. එතකොට ඒ වගේ සමහරුන්ගේ මේ පණ පිටින් වල්ල ගල්ලා අලිලව්ව පාගෝන ඉස්සර තිබ්බේ ඒවනේ දසවදේ කියන රජ කාලේ. ඉස්සර ඒ වගේ තෙල් කටාරම් වල බස්සනවා ගිනි තියනවා. දෙතිස්වද. ඔව් දෙතිස්වද ওই වගේ තිබ්බේ. ඒ වගේ අර දරුණු යක්කුන්ට යක්ෂ සේනාධිපතිවරු දෙන්න දඬුවම් ටිකක් තියෙනවා. අන්න ඒ විදිහට දඬුවම් කරනවා කියනවා. එතකොට අර දැන් ඔය ඕනෑම දරුණු මිනිස්සෙක් හොඳින් කියලා එකඟ වෙන්නේ නැති උනත් දඬුවමට බයයිනේ. පේනවනේ ඔය මේ එල්ලුම් ගහට නියම වෙච්ච මිනිස්සු කොච්චර බයෙන්ද මේ මැරෙන්න යනකොට මොන තරම් බයෙන්ද ඉන්නේ කියලා. එතකොට මේ වගේ නීතියට බයයි, දඬුවමට බයයි, දඬුවම යටතේ පාලනය වෙනවා. එතකොට අර වගේ වද දීලා පුච්චලා එතකොට යක් වතර තියෙනවා මේ පුච්චනවා උල් වලින් අනිනවා කියන උල් ආයුධ වලින් අනිනවා මොකද මේවෙන් කොච්චර ඇන්නත් එතනින් මැරෙන්නේ විලාප දෙනවා කෑ ගහනවා වද විඳිනවා. එතකොට මේ වද වේදනාවලදී ආයෙමත් ඇවිල්ලා කරදර කරන්න බෑ මොකද අර අමනුෂ්‍ය කොටු කරගන්නවා. එහෙමයි. එතකොට මේ වගේ හිර කරලා වද දෙනවා කියනවා වද හිංසා කරනවා හැබැයි ඒ කරන්නේ යක්ෂ සෙම්පතිවරු. ඒක තමන් කරන දෙයක් නෙමෙයි. තමන්ට තියෙන්නේ මේක කියන්න. එතකොට ඒක හරියට තමන් මේක අර මේ නඩුවක් කියනවා වගේ. එහෙමයි. තමන්ට මනුස්ස ලෝකේ අපිට කාගෙන් හරි කරදරයක් වෙනකොට අපි ගිහිල්ලා නීත්‍ය අනුකූල පැමිණිල්ලක් කරනවා. ඒ පැමිණිල්ලට අනුව උසාවිය යනවා. උසාවියෙන් අරය වැරදි කාර්යය කියලා තීරණය වුණොත් ඒ මිනිස්සයාට නීත්‍යානුකූල දඬුවම දෙනවනේ. අන්න ඒ වගේ දෙයක් තමයි එතන වෙන්නේ. අපේ හැමෝටම දැන් මෙතනදී මේ කියන මේ යක්ෂ සේනාපතිවරුන් දඬුවම් ලබා දෙනවා. යක්ෂයින්ට යක්ෂණියන්ට. දැන් ඕනෑම කෙනෙක්ට කරදරයක් වුණොත් අමනුෂ්‍යයන්ගෙන් මේ කියන යක්ෂ සේනාපතිවරුන්ට කිවිමේ බලය තියෙනවද නැත්නම් සිල්වත් වූ ගුණවත් වූ සීලවන්ත ගුණවත් අයට පමණද මේ සඳහා අවස්ථාව? ඔව් මං හිතන්නේ වැදගත්ම ප්‍රශ්නේ ඕක තමයි. ඒකේ පැහැදිලිව තියෙනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ආරක්ෂාව පිණිසයි කියන කටයුතු කරන්නේ. ඒ කියන්නේ අපේ හැමදෙරේ පංචශීලයේ භික්ෂු භික්ෂුණීන්ලා නම් අනිවාර්යයෙන්ම භික්ෂුන් වහන්සේලා නම් සීලවන්ත භික්ෂුන් වහන්සේලා වෙන්න ඕනේ. නිකන් සිගුරු දාගෙන දුස්සීලව හිටියට එහෙම උදව් කරන්නේත් නැහැ. ඊළඟට භික්ෂුණීන් වහන්සේලා නම් ඒ සිවුරු දර දරාගත්ත සීලවන්ත පිරිසක් වෙන්න ඕනේ. තමන් සීලාදී ගුණධර්ම රකින ගුණධර්ම රකින්න තුනුරුවන් සරණගේ භික්ෂු භික්ෂුණීන්ලා වෙන්න ඕනේ පැවිදි අය නම් ගිහි ශ්‍රාවකයන් නම් ඔබට තියෙන පංචශීලෙ. ඔබ හරියට පංසීල් රකින්න තුනුරුවන් සරණ ගිය ධර්මයේ හැසිරෙන්න ධර්මානුකූල ජීවිත ගත කරන අය නම් අන්න ඔබට දෙවියන් උදව් කරනවා. ඒ නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ආරක්ෂාව රැකවරණය පහසු විහරණය ඒ අයට අමනුෂ්‍යයන්ගෙන් ඇතිවන කරදර බාධා වලින් ඒ අය ආරක්ෂා කරන්න තමයි වෛශ්‍රවණ දෙවියෝ ඇවිල්ලා ওই කාරණේ කියා හිටියේ. එතකොට ওই විදිහට ওই දේශනාව සිදු කරලා ඕක තමයි මුළු ආටානාටිය සූත්‍රයේම තියෙන කතාව. ඕක බොහොම ලස්සනට තියෙන ওই කතා වස්තුව ඇත්තෙම ඕක බලාගෙන යනකොට හරිම පිළිවෙලයි මේ ක්‍රමවේදී. එතකොට මේක තමයි අමනුෂ්‍යයෙක්ගෙන් බේරෙන්න තියෙන ක්‍රමය. ඕනෑම දරුණු අමනුෂ්‍යෙක් අර කියපු මහානුභාව සම්පන්න යකෙක් හරි ඔය හැම අමනුෂ්‍යයම අර යක්ෂ සේනාධිපතිවරුන්ට බයයි. ඒ කියන්නේ අපේ හාමුදුරනේ දැන් සමස්තයක් ගත්තාම විවිධ වූ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර තියෙනවා. යාග හෝම ශාන්ති කර්ම තියෙනවා අමනුෂ්‍ය වදුරු වලින් රැක ගැනීමට Hindu සංස්කෘතියෙන් අපිට ආభాෂය ලැබපු දේවල්. මේ සියල්ල අභිබවා ආටානාටිය තුලින් හැකියාව ලැබෙනවා නේද මේ බුද්ධ ධර්මයත් අනුකූලව මේ විදිහට මේ ඕනෑම අමනුෂ්‍ය උපද්‍රවයකින් ආරක්ෂාව සලස්සනවා. ඔව් ඇත්තෙන්ම මේකම තමයි නියම ක්‍රමය. ආටානාටියේ දේශනාව තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ධර්මයේ හැසිරෙන කෙනෙකුට ඕනෑම දරුණු අමනුෂ්‍ය බලවේගයකින් බේරෙන ක්‍රමය. හැබැයි ඒකෙන් බේරෙන්න නම් ඒ ආරක්ෂාව ගන්න නම් ඔබ සීලවන්ත කෙනෙක් වෙන්න ඕනේ. ඔබ ධර්මානුකූල කෙනෙක් වෙන්න ඕනේ. ඔබ ගුණවන්ත කෙනෙක් වෙන්න ඕනේ. එතකොට ඔබට දෙවියන්ගෙන් උදව් ඉල්ලනවා නම් ඔබට කරන්න තියෙන්නේ අරවා තමන් සත්‍යක්‍රියාවක් හැටියට. ඒක ඇත්තෙම සත්‍යක්‍රියාවක්. මම ප්‍රාණඝාතයෙන් වළකින කෙනෙක් මේක සත්‍යයි. මම හොරකමෙන් වැළකිච්ච කෙනෙක් සත්‍යයි. මම වැරදි කාමසේවණෙන් වළකින කෙනෙක් සත්‍යයි. මම බොරුවෙන් මත්පැන් වලින් වැළකීලා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් මම ධර්මානුකූල ජීවත් වෙන කෙනෙක් සත්‍යයි. හැබැයි මට මේ දරුණු අමනුස්සේ කරදර කරනවා මාව ආරක්ෂා කරලා දෙන්න කියලා තමා තුළ තියෙන ගුණධර්ම ගැන සත්‍යක්‍රියාවක් හැටියට තමයි ඔබ උදව් ඉල්ලන්න ඕනේ. අන්න එතකොටයි වෛශ්‍රවණ දෙවියෝ සතරවරම් දෙවියෝ ඔබට උදව් කරන්නේ ඒ අමනුෂ්‍යයා තව තවත් ඔබට කරදර කරනවා නම් ඒ දෙවියෝ පවරනවා අර යක්ෂ සෙන්පතිවරුන්ට ඒ කාර්යය. එතකොට ඔබටත් ඒ යක්ෂ සෙන්පතිවරුන්ට හඬ නගා කියන ක්‍රමයක් ආටානාටිය දේශනාවේ තියෙනවා. එතකොට ওই දේශනාව තමයි අර වෛශ්‍රවණ දෙවියන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටියේ. ඔන්න ඔය දේශනාව තමයි මේ ආටානාටිය දේශනාව. ඒතර බුදුරජාන් වහන්සේ මේ දේශනාව අවසන් වෙනකම්ම හොඳට අහගෙන හිටියට පස්සේ වෛශ්‍රවණ දෙවියෝ ඇවිල්ලා වන්දනා කරලා ස්වාමීනි දැන් අපිට රාජකාරි තියෙනවා. අපි මේ සතර දිශාවෙම ආරක්ෂාවල් දාලා තමයි කියන ආවේ. මොකද ඒ අයගේ පාලනය කරන පාලක දෙවිවරුනේ. අපි ආරක්ෂාවල් දාලා ආවේ. දැන් අපි යන්න ඕන කියලා සතරවරම් දෙවිය වන්දනා කරලා යනකොට අර යක්කු අතරිනුත් අර තුනුරුවන් ගැන පැහැදිච්ච යක්කු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා ඉවරලා තමන් අඳුනලා දෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එහෙමනම් ඉතින් අපි ගිහින් එන්නම් කියලා වගේ වැඳලා යනවා. නමුත් අර හිතුවක්කාර දරුණු යක්කු ඉන්නවනේ. උන් කිසිම ගෞරවයක් නැහැ එහෙම යනවා යන්නේ. දැන් ওই ওই ස්වභාවය කොහොමද තියෙනවනේ දැන් ඇත්තටම දැන් අපිත් දන්නවා ඉතින් බණකට ගියත් ඉතින් එහෙම තමයි. සාමාන්‍ය මනුස්ස ස්වභාවය. මනුස්ස ස්වභාවය එහෙම තමයි සමහරු ඇවිල්ලා අපිට වැඳලා අනේ හාමුදුරනේ කොහොමද කියලා ඉතින් අහලා ඉල්ල හොඳට කතා බස් කරලා බණහන් වාඩි වෙනවා. සමහරු කිසිම දෙයක් නැහැ ඔහි ඇවිල්ලා වාඩි වෙනවා. සමහරු නිකන් අපි බණ කීවත් නිකන් අර ඉන්නේ අපිට එගේන්ස් එකට වගේ එහෙම ඉන්න අයත් ඉන්නවා. ඒ කියන්නේ අපි හැමෝටම මේ යක්කු අතරත් සිටිනවා මේ බොහොම හොඳ විනයානුකූලව ප්‍රතිපත්තිගරුක ඔව් ඒ જાතියමයි මේ මොකද මේ සමාජයෙම යන අය නෙමෙයි. ඉතින් ඒ වගේ බුදුරජාන් වහන්සේට ඒ විදිහට තමයි අර ආපු පිළිවෙලටම තමයි සමහර යක්කු පිට වෙලා යන්නේ. එතකොට පහුවදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා උදෑසන සියලු දෙනාටම කතා කරලා රැස් කරලා කියනවා මහණෙනි ඊයේ රාත්‍රී සතරවරම් දෙවියන් ඇවිල්ලා මෙන්න මේ දේශනාව කරා. අර දේශනාව ඒ වෙච්ච සිදුවීම බුදුමුවින් ඒ විදිහටම ආයමත් බුදුරජාන් වහන්සේ රිපීට් කරනවා. එතකොට ඒක තමයි ආටානාටිය සූත්‍රයේ එකම දේශනාව දෙපාරක් තියෙනවා. පිරිත් පොත ගත්තාම ඔබ කියෝගෙන ගියා නම් ඔබට හිතේ ඇයි මේ දෙපාරක් එකම දේශනාව. හිතන්නේ මේ ආටානාටි සූත්‍රේ පමණයි අපේ හැමෝටම දෙපාරක්. ඔව් දෙපාරක් තියෙන්නේ. එතකොට මේ දෙපාරක් තියෙන්නේ පළවෙනි වතාවේ තියෙන වෛශ්‍රවන් දෙවියන් කියපු දේ ඒක බුදුරජාන් වහන්සේ අහගෙන ඉඳලා අනුමත කරලා පහෝදා භික්ෂුන් වහන්සේලාට බුදුමුවින් ඒ දේශනාව ඒ විදිහටම දේශනා කළ බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් තමන්ගේ මේ ධර්මයේ දියුණු කරගෙන යනකොට බණ ආනාපාන භාවනා කරගෙන යනකොට මේ දරුණු අමනුෂ්‍යයන්ගෙන් එක්කෝ යක්ෂ නාග කුම්භාණ්ඩ ගහන්දරව කියන මේ අමනුෂ්‍ය සේනාවන්ගෙන් කවුරු හෝ අමනුෂ්‍යයෙක්ගෙන් කරදරයක් බාධාවක් හිරිහැරයක් අනතුරක් ආවොත් මෙන්න මේ ක්‍රමවේදී අනුගමනය කරන්න මේක කටපාඩම් කරගන්න මේක ධාරණය කරගන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරා. එතකොට ඕක තමයි ආටානාටිය සූත්‍රය. දැන් හිතන්න දැන් අපි මෙච්චර වෙලා ඔබට කියලා දුන්නේ ආටානාටිය සූත්‍රය. ඔබ මේක හොඳ අවධානයෙන් අහගෙන හිටියනම් ඔබට දැන් තේරෙනවා මොකද්ද ආටානාටිය සූත්‍රය කියලා. දැන් බලන්න ඕකේ යටිගිරියෙන් කෑ ගහන්න ඕන එකක් තියෙනවද? එතකොට ඕකේ යටිගිරියෙන් කෑ ගහලා හූ තියලා රචින්න දාන්න දෙයක් තියෙනවද? නැහැ. නමුත් අද මේ පිරිත් කියන රටාව තුල මේ අර දැන් අපි කියනවනේ අයන් යක්කෝ ගන්හාති මේ යක්ෂයා මට කරදර කරනවා. අයන් යක්කෝ ආවිසති මේ යක්ෂයෙක් මට ආවේශ වෙනවා. අයන් යක්කෝ හේටේති මේ යක්ෂයා මට පීඩා කරනවා. අයන් යක්කෝ විහෙටේති මේ යක්ෂයෙක් මට බලවත්ව පීඩා කරනවා. ඕක අපි අපිට අමනුස්සයෙක්ගෙන් කරදරයක් තියෙනවා නම් අපි හඬ නගා කියන්න ඕනේ දෙයක්. එතකොට එහෙම අර එහෙම කිසිම කරදරයකුත් නැහැ. නමුත් අර පිරිත් කියන්න එන කෙනා මොකද කරන්නේ? අයන් යක්කෝ හේටිද මේ යක්ෂයා මට කරදර කරනවා කියන එක අර අයන් යක්කෝ කියලා කෑ ගහනවා යටිගිරියෙන් ගේ දෙවණක් වෙන්නේ. ඒ කියන්නේ අපේ හාමුදුරනේ මේ කිසිම අවස්ථාවකදී භයංකාර සොරයෙන් එහෙම නැත්නම් ගැඹුරු සොරයෙන් මේ කියන කොටස් මෙහාට මේක මහා කෑ ගහලා ගැඹුරින් බය කරලා රචින්න දාන්න ඕන දෙයක් නෙමෙයි. ඒතකොට ඕක කියනකොට අයන් යක්කෝ කියනකොට යක්කු දුවන්නේ නැහැ. ඒකේ තියෙන්නේ වෙනම දෙයක්. එතකොට මේකේ අර්ථය නොදන්න ක්‍රම නිසා ගොඩ නැගිච්ච දෙයක්. මේක යම් කිසි අර පිරිත් කියන රටාවත් එක්ක යම් කිසි කියනකොට ඒකම අනුගමනය කරලා ගිහි පිරිත් කණ්ඩායම් තව එන්න එන්න වැඩි කරලා තමයි ටචින්නක් දානවා එක එක බෙරත් ගහනවා සමහරවිට අපේ හවුදන මේ යත් බෙරේ නැත්නම් මේ දෙවල් බෙරයත් බෙරේ ගහනවා එතකොට මේ වාර සම්ප්‍රදාය ඒව පස්සේ කාලේ සම්ප්‍රදායත් එක්ක ගොඩ නැගිච්ච දේවල් ඒ මැදට බෙර ගහන ඒවා ඊළඟට ඒ වෙලාවට ඔය මේවා කරන්න හොඳ නෑ එළියට යන්න හොඳ නෑ මෙහෙමයි කට්ටිය වෙන පැත්තක තියන්න ඕනේ දොරවල් ජනෙල් ඇරලා දානවා සමහරු ඉන්නේ අක්කුන්ට දුවන්න කියලා එතකොට මේ වගේ දෙයක් දැන් ඔය නිසාමනේ සමහරු අපෙන් අහනවා ඇවිල්ලා හාමුදුරනේ මේ පිරිත් කියලා ඉවර වෙලා දහනි දෙන්න හොඳ නෑ නේද? අපේ හැමෝටම ඔතනදී වැදගත්ම දේ තමයි පිරිත්ෙදී මේ ආටානාටි සූත්‍ර දේශනාවේදී බොහෝ දෙනා හිතනවා මේ යක්කුන්ට අඬ ගහනවා කියලා. ඔව් සමහරු හිතනවා අඬ ගහනවා කියලා සමහරු හිතනවා යක්කුන්ට අඬ ගහලා ආටානාටියේදී පන්නනවා. දැන් එන්න කියලා ගෙට කතා කරලා ආටානාටිය වෙලාවේදී පන්නනවා. ඊට පස්සේ අපි ආයි දාන දෙනකොට ආයි අපි පින් දෙන්න අඬ ගහනවනේ. එතකොට පන්නපු යක්කෝ ආයෙමත් එනවා කියලා හිතනවා. ඒ නිසා සමහරු අපෙන් අහනවා හඳුන්නේ දැන් පිරිත් කියලා දාන දානි දෙන්න හොඳ නෑනේ පිරිත් කියලා දැන් අක්කු පැන්නුවනේ දානි දෙනකොට ආයිමත් උන් කතා කරපන් උන් ගෙදර ඇවිල්ලා නතර වෙනවා ඒ නිසා දානි දීලා පිරිත් කියලා දානි දීලා පිරිත් කියලා මොකද දානි දීලා ඒ පින් ඔක්කොම දීලා අටනාටියෙන් පනලා දාන්න පුළුවන් අන්න ඇත්තෙම මේවාර මේ මිනිස්සුන්ගේ ධර්මයේ නොදන්නකම නිසා ගොඩ නැගිච්ච අදහස් ඒ නිසා අමනුස්සයෙන්ගෙන් කරදරයක් තියෙනවා නම් උවදුරක් තියෙනවා නම් කාට හරි කියලා යටිගිරියෙන් ආටනාටි සූත්‍රය කෑ ගස්සලා කීවට වැඩක් නැහැ ඒකේ තියෙන්නේ තමන් සීලවන්ත වෙන්න ඔබ ගුණවන්ත වෙන්න ඔබ අර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ගණේට අයිති වෙලා ඔබට පුළුවන් ඔබට තියෙන අමනුෂ්‍යෝදුරෙන් ඔබ ආරක්ෂා කරලා දෙන්න කියලා සතරවරන් දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්න. අන්න ඒක කරනකොට දෙවියන් බලන ඔබ සීලවන්ත නම් ගුණවන්ත නම් අර අමනුෂ්‍යයෙන් ඔබට මිදෙන්න උදව් උපකාර කරනවා. ඕක තමයි සරලම ක්‍රමය. සතයක් වියදම් වෙන්නේ නැති ක්‍රමය. අපි හැමෝටම මම දැකලා තියෙනවා සමහර අවස්ථාවලදී සමහර මේ පරිත්‍රාණ ධර්ම මණ්ඩපවල නැත්නම් ධර්මයාග මණ්ඩපවල මේ තියෙන මේ ආටනාටි කියනකොට මේ තුවක්කු ගෙනල්ලා හතර පැත්තෙන් බඳිනවා. කඩු හතරක් හතර පැත්තෙන් බඳිනවා. මේ ආයුධ ගෙනල්ලා මේ බඳිනවා. ඒතර මේක මේ යක්කුන්ව මෙල්ල කරන්න බය කරන්නයි කියන විශ්වාසයක් මතයකුත් තියෙනවා. මේ පිළිබඳව අපේ හාමුදුරනේ කොහොමද? ඇත්තෙන්ම ඉතින් අමුතු අමුතු දේවල් ඉතින් එක එක පළාත් අනුව එක එක සංස්කෘති අනුව ඒ ඒ ප්‍රදේශවල දැන් ඕක එක්කෙනෙක් තවත් දෙයක් දැන් අපි ගමු කඩුවක් ගෙනහලා තිබ්බා කියලා. ඊට පස්සේ තව කෙනෙක් කියනවා නෑ දැන් අද වෙනකොට කඩුවට වඩා නවීන ආයුධ තියෙනවනේ. ඒ නිසා අපි ඒවත් ගෙනහලා තියෙමු. ඔය එන්න එන්න මොඩිෆයි වෙලා එනවා. ඇවිල්ලා ඉතින් තව අනාගතේ තව මොනවා ඒද කියන්න බෑ. තිය නිසා අපි ධර්මානුකූලෝ ගත්තහම මේ එකක්වත් ධර්මයට එකක නෑ මේවා පස්සේ කාලේ අර පිරිතත් එක්ක එකතු කරගත්ත දේවල් ගොඩක් මිසක් පිරිතකදී ඇත්තෙම පිරිත කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතේ. එහෙමයි. පිරිතක් කියන්න ඕනේ බොහොම ගෞරවයෙන්. බොහොම මිහිරි ස්වරයකින්. ඒ කියන්නේ මිහිරි කියන්නේ මේක සින්දුවක් කියනවා වගේ තාලයක් අරන් කියන එකක් නෙමෙයි. ඒක වචන උච්චාරණය කළා බොහොම මිහිරි ස්වරයකින් කියන්න ඕනේ. කෙනෙකුට ඒ බුද්ධ භාෂිතය අහගෙන ඉන්නකොට pāli භාෂාවෙන් ඊළඟදේ මතක තියාගන්න ඕනේ මේ සිංහලෙන් පිරිත් කියලන පිරිත ආශීර්වාදයක් ලබන්න බෑ ඒ දැ සිංහලෙන් අපිට බණ කියන්න පුළුවන්. බණ කියන්නේ අපි බුද්ධ දේශනාව ඉගෙනගෙන තව කෙනෙකුට ඒක තේරුම් කරලා දෙනවා ඒ භාෂාවෙන්. අපිට ඉංග්‍රීසි පුළුවන් කෙනාට ඉංග්‍රීසියෙන් බණ කියන්න පුළුවන්, දෙමළ පුළුවන් කෙනාට දෙමළෙන් බණ කියන්න පුළුවන්, මොනවා හරි හින්දි පුළුවන් නම් හින්දියෙන් බණ කියන්න පුළුවන්. ඒ භාෂා 100ක් දන්නවනම් භාෂා 100ෙම බණ කියන්න පුළුවන්. හැබැයි පාලිය පිරිත් කියන්න පුළුවන් පාලි භාෂාවෙන් ඒක තමයි මාගදී කියන්නේ බුදුරජාණන් වහන්සේගේ භාෂාව. අපි බුද්ධ භාෂිතේ බුද්ධ වචනේ ඒ වචන වලින් තමයි පිරිත් හැටියට කියනකොට එදා බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් ඒ දේශනාවන් ඒ විදිහටම අහපු දෙවි දේවතාවුන් අදටත් ඉන්නවා දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල එහෙම. එතකොට අපි කරණීයමිත සූත්‍රයේ වේවා රතන සූත්‍රයේ වේවා මහා මංගල සූත්‍රයේ වේවා මේ බුද්ධ දේශනාවක් හඬනගා pāli භාෂාවෙන් කියනකොට බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් ඔය දේශනාව ඔය විදිහට අහපු දෙවි දේවතාවුන් ඉන්නවා. ඒ දෙවියන් ඒකට ප්‍රියයි. එහෙම නැතු අපි මේක සින්දුවකට හදලා ඉවරලා අපි අර්ථය අරගෙන අපිට ඕන විදිහට තාල දාලා ඕක සිංහලෙන් පිළිත කීවා කියලා අර දෙවියන්ගේ උදව් උපකාරයක් ඕකට ලැබෙන්නේ නැහැ. තව අවස්ථාවදී අපි හාමුදුරනේ මధుර ස්වරය භාවිත කරනවා ස්වර පිහිටෝලා ඝන පිහිටෝලා බොහෝ අවස්ථාවදී පැවති මේක මාධූර්ය බවට පත් කරලා ඉදිරියේ ඉතින් දැන් මේ යන විදිහට ගත්තාම ඉදිරියේ ඔකට පිරිතත් නිකන් සංගීතයක් මැද්දෙන්න යන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ මට්ටමට පිරිත ගිහිල්ලා තියෙන. ඉතින් ඒ නිසා පිරිතකදී ඔබ හොඳට මතක තියාගන්න පිරිතක් කියන්නේ බුද්ධ භාෂිතයේ ඒක pāli භාෂාවෙන් ඇහෙනකොට අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන හතර ආකාරයකට කෙනෙකුට අවබෝධයට හිත නැඹුරු වෙනවා කියනවා. ඒකේ අර්ථය වැටහෙනවා, ඒකේ ධර්ම කරුණු වැටහෙනවා, නිරුක්තිය ඒකේ බෙදලා තියෙන තැන් එන්න ඊළඟට පටිභාන කියන ඒ විස්තර කිරීම. එතකොට මේ හැම දෙයකින්ම ධර්ම අවබෝධයට නැඹුරු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විශාල පිනකුත් රැස් වෙනවා. pāli භාෂාවෙන්ම පිරිත් කීම තුලින් තමයි අපිට ආරක්ෂාවක් රැකවරණය කාරණයක් ලබා ගන්න පුළුවන්. අපේ හැමෝටම එතකොට මේ තව දෙයක් විශේෂයෙන්ම මේ වැදගත්ම කාරණයක් තමයි මේ ආටා නාටිය කියන දේ සාමාන්‍ය නිවසක මොකද බොහෝ මේ බෞද්ධයින් වගේම බෞද්ධයින් ඕන වෙනත් අන්‍යාගමකින් පවා කතා කරන කතිකාවතල් දක්න ලැබෙන දෙයක් මේ ආටානාටිය වගේ සූත්‍රයක් සුදුසුද මේ සාමාන්‍ය කෙනෙක් නිවසක කිරීමට. අපි හිතමු ඇත්තටම කෙනෙකුගේ නිවසේ අමනුෂ්‍ය වදුරක් වෙනවා. මේක Tamanට අත්විඳින්න දකින්න ලැබෙනවා. නමුත් මේක මෙවැනි අවස්ථාවදී යම් යම් යంత్ర මන්ත්‍ර යාග හෝම ශාන්ති කර්ම වගේ දේවල් වලට යනවට වඩා මේ කින ආටානාටිය කීම ගැළපෙනවද? ඔව් ඇත්තෙන්ම ආටානාටිය කියන්න පෙර ඔබ තුල තියෙන්න ඕනේ අර පූර්වක්‍ෘත්‍ය වගේ කොටසක් තියෙනවා. ඒ තමයි ඔබ සීලවන්ත පිරිසක් වෙන්න, ඔබ ගුණවන්ත පිරිසක් වෙන්න, දෙවියන්ට පවා ඔබව දර්ශනීය වෙන්න නම් ඔබ ගුණහපත් කෙනෙක් වෙන්න ඊළඟට ඔබට අමනුෂ්‍ය ඕදුරක් තියෙනවා ඔබ ආටානාටිය සූත්‍රය කියන්නේ කිසිම බයක් වෙන්න එපා මේක gedara කියන්නද බුද්ධ දේශනාවනේ බුදුරජාන් වහන්සේගේ බුද්ධ භාෂිතේ බුදුරජාන් වහන්සේ අනුමත කරපු එක අපි gedara පිරිත් දැන් සමහරව ඇවිල්ලා අපෙන් අහන හරි පුදුමයිනේ. කරණීය මිත්‍ත සූත්‍රය ගෙයි කීවට කමක් නැද්ද? කරණීමිත සූත්‍රය කියන්නේ මේ බුද්ධ දේශනාවනේ මෛත්‍රී භාවනාව. ඕක gedara කියන්නේ නැතුව මේ පාලමක් ළඟට ගිහිලා සෝනට ගිහින් කියන්නේ. එතකොට බලන්න කොයිතරම් මිනිස්සුන්ගේ නුවණ අඩුද කියලා. ඒ නිසා මේ පිරිත කියන්නේ බුද්ධ භාෂිතයක්. ඒක බුදුරජාණන් වහන්සේගේ භාෂාවෙන් උන්වහන්සේ දේශනා කරපු දේශනාව. මේක කිසි බයක් වෙන්න එපා. ඔබ gedara කියන්න. හැබැයි ඒකේ තියෙන අර්ථය ඔබ තේරුම් ගන්න මෙන්න මේකයි මේකේ සඳහන් වෙන්නේ. ඊළඟට ඔබ ඒක කියන්න ඕනේ. දැන් අපි අපි හිතමු අපි අර යක්ෂ සේනාධිපතිවරුන්ට කතා කරනවා අපිට අමනුෂ්‍ය උදුරක් නැතුව. ඒකේ තියෙන්නේ අපිට අමනුස්සයෙක්ගෙන් වදුරක් වෙනවනම් අපිට ආරක්ෂා වෙන ක්‍රමවේදයක් නෙමෙයි කියන්නේ. එතකොට මේ ක්‍රමවේදය අපි අපිට අමනුස්ස දැන් අපි ගමු. ඔබට කිසිම අමනුස්සයෙක්ගේ කරදරයක් නැහැ. ඔබට අමනුස්ස බලපෑමකුත් නැහැ. ඔබේ නිවසෙත් එහෙම එකක් නැහැ. ඔබ බොහොම සතුටින් ඉන්නවා. එහෙමයි. එතකොට එහෙම තියෙද්දී ඔබ අර ආටානාටිය සූත්‍රයේ ඔබ ඒ තියෙන කරුණු හඬනගා කෑ ගහලා හරි අඬ ගහලා හරි දෙවියන්ට හරි අක්ෂසේනාධිපතිවරුන්ට හරි කියනවා අයන් යක්කෝ ගංහාති මට යකේ කරදර කරනවා. කරදර කරන යකෙකුත් නැහැ. අයන් යක්කෝ ආවිසති මේ යකෙක් මට ආවේශ වෙනවා. ආවේශ වෙන්නෙත් නැහැ. බොරු පැමිණිල්ලක් බොරු පැමිණිල්ලක් වගේ. එතකොට මේ වගේ අර බොරු පැමිණිලි දානවා වගේ එහෙම බොරුවට කියන්න යන්න එපා. ඔබට එහෙම අමනුෂ්‍යයෙන් කරදරයක් හිරිහැරයක් තියෙනවා නම් අන්න ඔබට ආරක්ෂා වෙන්න තියෙන ක්‍රමය. අන්න ඒ නිසා ඔබ මේ දේශනාව පාවිච්චි කරන්න දරුණු අමනුස්සයෙක්ගෙන් කරදරයක් බාධාවක් අනතුරක් තියෙනවනම් ඔබ කියන්න එතකොට ඔබට ආරක්ෂාවෙන් ක්‍රමවේදී හැදෙනවා හැබැයි ඔබ අර සීලවන්ත ගුණවන්ත කෙනෙක් බවට පත් වෙලා තෙරුවන් සරණ ගිහිල්ලා දැන් කෙනෙක්ගේ ජීවිතේ අපි ගම් මෙහෙම හැමදා උපදිනකොටම පන්සල් රැකගෙන ඉන අය නෑනේ කෙනෙක්ගේ ජීවිතේ අඩුපාඩු තියෙනවා හැබැයි ඔබ මොන මොන අඩුපාඩු සිද්ධ වුණත් ඔබ මොකක් හරි ඔබේ ජීවිතයේ අඩුපාඩු වැරදි අකුසල් නිසා අමනුසූදුරකටත් ගොදුරුණා කියලා හිතමු. දැන් ඔබට තේරෙනවා නම් මට මේකෙන් මිදෙන්න ඕන කියලා. ඔබ දැන් හරි නිවැරදි වෙන්න. ඔබට පුළුවන් එතන ඉඳන් පටන් ගන්න. මම අද ඉඳන් පන්සිල් රකින්න කෙනෙක් වෙනවා. මං අද ඉඳන් ධර්මානුකූල ජීවිතයක් ගත කරන කෙනෙක් වෙනවා කියලා ඔබ අද ඉඳන් හැදෙන්න පටන් ගන්න. ඊට පස්සේ ඔබට පුළුවන් මම පෙරවැරදි මගේ ඇති. හැබැයි මම දැන් සීලවන්තයි කියලා ඔබට පුළුවන් ඒ සීලය ගැන සත්‍යක්‍රියා කරන්න. දැන් බලන්න අඟුලිමාල හාමුදුරුවෝ. අච්චර අපරාධ කරලා දහස් ගණන් මිනිස්සු පස්සේ පන්නගෙන ගිහලා කඩු වලින් කොටලා මිනීමරපු අඟුලිමාල කියපු දරුණු හොරා අන්තිමට පැවිදි වෙලා බුද්ධ ශාසනය තුල කොයිතරම් සත්‍යක්‍රියාවක් කරාද අර දරුවෙක් ලැබෙන්න හිටපු අම්මා කෙනෙක් ළඟට ගිහින් සත්‍යක්‍රියාවක් කරා මම පැවිදි වෙච්ච දවසේ ඉඳන් බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් පුංචි ප්‍රාණියෙක්ගේවත් ජීවිතයක් තොර කරේ නැහැ මේක සත්‍යයි මේ සත්‍යානුභවයෙන් ඔබ සුවපත් වෙලා දරුවා බිහි වේවා කියලා ඒ අඟුලිමාල පිරිතේ ආශිර්වාදය අදටත් අපි ලබනවා එතකොට අපිට පේනවා කෙනෙක්ගේ ජීවිතේ පෙරවැරදි තියෙන්න පුළුවන්. හැබැයි ඔබ යම් දවසක සීලවන්ත වුණා නම්, ගුණවන්ත වුණා නම්, හෘද සාක්ෂියට එකඟව ඔබට පුළුවන් ඔබ ආරක්ෂා කරන ಗುಣධර්ම ගැන සිහි කරලා සත්‍යක්‍රියා කරලා දෙවියන්ගෙන් උදව් උපකාර ඉල්ලන්න. එතකොට හැබැයි දෙවියන් බලන්නේ මේ පුද්ගලයා අවංකවමද සීලවන්ත උනේ. මොකද දෙවියන්ට බොරු කරන්න බෑනේ. බුද්ධ දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි තමන් ගැන මේ ලෝකේ වැඩිපුරම දන්නේ තමන් කියනවා. ලෝකෙට සිල්වතෙක් හැටියට පෙනී හිටියට තමන් කොයි જાතිය කෙනෙක්ද කියලා තමන්ගේ හෘද සාක්ෂිය දන්නවනේ. එතකොට තමන් ගැන තමන් දන්නේ යම්සේද මේ ලෝකේ දෙවියනුත් තමන් ගැන ඒ විදිහටම දකිනවා කියලා. දෙවියන් අපේ හිත දකිනවා හිත කියවන්න පුළුවන්. අන්න නිසා ඔබ මේ අමනුෂ්‍යයෙන් බේරෙන්න විතරක් සීලවන්ත වුණාද? සමහරු ඉන්නවනේ මේ වැඩේ කරගන්නකම් විතරක්. ඒ නිසා මේක අවංකවම තමන් ධර්මයට එන උත්සාහයක්ද තියෙන. ඒ සියල්ල දෙවියන් බලනවා. බලලා තමයි දෙවියන් ඔබට උදව් උපකාර කරන්නේ. අපේ හැමදෙරේ මා අවසාන වශයෙන් මෙතෙන්දි විශේෂයෙන්ම මේ බොහෝ මතයක් තියෙනවා ආටානාටි සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැතිය මේ දේශනා කළේ වෛශ්‍රවණ දෙවියන් කියලා. ඒක සත්‍යයි. දැන් ඔබ වහන්සේක වඩා හොඳින් පැහැදිලි කළා. නමුත් දෙවන වතාවට බුදුරජාන් වහන්සේ මේක භික්ෂුන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට දේශනා කළා. අන්න ඒක අපි හාමුදුරනේ මම හිතන්නේ විශේෂම අවධාරණය කළ යුතු වෙනවා මෙතන. ඔව් ඇත්තෙම දැන් මේ බුද්ධ දේශනා බවට පත් වෙන්නේ බුදුරජාන් වහන්සේ අනුමත කරාට පස්සේ. අද ත්‍රිපිටකයේ තියෙන බොහෝ දේශනා සමහර දේශනා වෙන ශ්‍රාවකයෙක් කියපු දේශනා දැන් අත් තියෙනවා නකුල මාතා නකුල පිතා දේශනාව. නකුල පිත කියන ගෘහපතියා මරණාසන්න වෙච්ච වෙලාවේ බිරිඳ දීපු අවවාද ටිකක්. හැබැයි මේ ගෘහපතිය සනීප වෙලා බුදුරජාණන් වහන්සේට ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ බිරිඳ මම මරණාසන්න වෙච්ච වෙලාවේ මට මේ විදිහට අවවාද අනුශාසනා කරා. බුදුරජාණන් වහන්සේ ඒක අහගෙන ඉඳලා අනුමත කරලා ඒක පිළිගත්තා. අන්න එතකොට ඒක බුද්ධ දේශනාවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ දීපු අවවාද තථාගතයන් වහන්සේත් ඒ විදිහටම පිළිගන්නවා කියනවා. එතකොට ඒ වගේ දැන් දේවතා සංයුක්තයේ තියෙනවා දෙවියන් ඇවිල්ලා ගාථා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ගාථාවේ වෙනසක් වෙන්න තියෙනවා වෙනස් කරලා ඒක පිළිගන්නවා. එහෙම නැත්නම් ඒක ඒ විදිහට අපිට මනුමත කරන එතකොට බුද්ධ දේශනාවක් වෙනවා. එතකොට මෙතන තියෙන්නේ වෛශ්‍රවණ දෙවියන් නැවිල්ලා භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකාවන්ට ආරක්ෂා වෙන ක්‍රමවේදයක් කිව්වා. ඒක බුදුරජාණන් වහන්සේ පිළිගත්තා විතරක් නෙමෙයි පහුවදා සංඝයා රැස් කළා බුදුමුවින් බුද්ධ දේශනාවක් හැටියට ඒ දේශනාව ඒ විදිහටම භික්ෂුන් වහන්සේලාට දේශනා කරා. ඒකට අපිට ආයි වෙන කිසි සැකයක් නැහැ. ඒ අනුව මේ බුද්ධ දේශනාවක් බව ආටානාටි සූත්‍රයේ පසක් වෙනවා ඔබට. ඉතින් එහෙනම් අද දවසේ ඔබට ඊටමත් වටිනා වූ කරුණු කාරණා රැසක් මේව කලුවරෙලි වැඩසටහන තුලින් අප ඉදිරිපත් කළා. ඉතින් එහෙමනම් අපි මතක් කරන්නම් ඔබට ආමන්ත්‍රණය කිරීමට CCTV නාලිකාවේ දුරකථන අංකය බිඳුවයි බිඳුවයි 94යි 711යි 88යි 78යි 98 බිඳුවයි බිඳුවයි 94යි 711යි 88යි 78යි 98 කියන දුරකථන අංකයට ඔබට පුළුවන් ශ්‍රී ටීවී නාලිකාවට ආමන්ත්‍රණය කිරීමට. ඒ වගේම අතිපූජනීය ගලගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකය මේ මොහොතේ මතක් කරන්නම් 0115යි 245යි 255 0115යි 245යි 255 කියන දුරකථන අංකය ඔබට පුළුවන් අපේ ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කිරීමට. ඒ වගේම අපි මතක් කරනම් අන්තර්ජාල ලිපිණිය මේ මොහොතේදී www.bhavana.org ඒ වගේම www.sadaham.lk මේ අන්තර්ජාල ලිපිණයන් ඔස්සේත් ඔබට පුළුවන් අපේ ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කිරීමට මේ කරුණු කාරණා දැන කියා ගැනීමට. ඉතින් එහෙනම් සුපුරුදු ආකාරයටම අදත් අපි සමුගෙන යන්නට සූදානම් වෙන්නේ මේ මොහොතේදී කලුවරෙලි වැඩසටහන තුලින් අදත් අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන CTV මැදිරියට වැඩම කරවදාර අතිපූජනීය ගලිගමු ඥානදීප ස්වාමීන් වහන්සේට අපේ ආමතුරන් වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය පුද කරමින් අපි අද දින මේ වැඩසටහන මෙතකින් නිමා කරනවා. ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු ඇතුව